දුවේ පුතේ හැමදෙනාගේම ජීවිතවල ජීවිත අවබෝධයත් සංසාරේ ධර්ම අවබෝධයත් පිණිස මේ පැයේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඊතා වටිනා ගාථා පාඩයක් ඇසුරෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණයටයි ඔබ මේ බොහොම ගෞරවයෙන් සූදානම් වෙන්නේ. මීට මොහොතකට කලින් අපි සජ්ජායනා කරපු ඒ අද ධර්ම දේශනාවේ මාතෘකා ගාථාව පින්වත්නි ඊටාම සුවිශේෂී ගාථාවක්. අද ධර්ම දේශනාව සඳහා මම මේ ගාථාව තෝරගත්තෙම ඒ නිසා. මේ ගාථාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ අරුණවති සූත්‍රයේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අගය කරපු අනුමත කරපු ගාථාවක්. මේ ගාථාවේ විශේෂතාව තමයි මේ ගාථාව මුලින්ම දේශනා කළේ අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේ ගාථාව මුලින්ම දේශනා කළේ බ්‍රහ්ම ලෝකෙදී සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. සිකී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ තමයි බ්‍රහ්ම ලෝකෙදී මේ ගාථාව දේශනා කළේ. ඉන් බුද්ධ කල්ප ගණනාවකට පස්සේ අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත ඒ ගාථාව දේශනා කළා. අනුමත කළා. ඒ ගාථාව අගය කළා. ඒ ගාථාවේ ඊටාම් සුවිශේෂීකමක් තියෙනවා. අදටත් අපේ රටේ විතරක් නෙමේ මුළු බෞද්ධ ලෝකෙම මහා සංඝරත්නය විසින් නිතර සජ්ජායනා කරන ගාථාවක්. පින්වත්නි ස්වාමින් වහන්සේලාගේ පොහොය කර්ම කරද්දි විනය කර්ම කරද්දි පොහොය ගෙට රැස් වුණාම උන්වහන්සේලා සාමූහිකව සජ්ජායනා කරන ගාථාවක්. ඒ වගේම අධ්‍යාපනයේ ලබන පිරිවෙන් ස්වාමින් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන අපේ පුංචි හාමුදුරුවොත් හැම දවසකම හැම පිරිවෙනකම පිරිවෙන ආරම්භ කරන්න මොහොතකට කලින් සහ පිරිවෙන අවසන් කරන්න මොහොතකට කලින් මේ ගාථාව සජ්ජායනා කරනවා. මේ ගාථාවේ අභිප්‍රේරණ ගුණයක් තියෙනවා. අපි කියන මොටිවේෂන් එකක් කියලා. මේ ගාථාව මොටිවේෂන් එකක්. අභිප්‍රේරණයක්. මේ ගාථාව කියන්නේ ආරභත, නික්‍රමත, යුඤ්ජත බුද්ධ සාචරේ. අරඹව්, නික්මෙව්. ශාසනයේ ධර්ම මාර්ගය තුල හැසිරෙව් කියලා බොහොම අභිප්‍රේරණ ස්වභාවයේ ගාතාවක්. බුදුරජාණන් වහන්සේ මේ ගාතාව තුළ ගත්ත ලස්සන උදාහරණයක් තියෙනවා. මේකේ කියනවා දුනාත මච්චුනෝසේනං අභාගාරං චුකුඤ්ඤරෝ කියලා. මේ උණ බට වලින් හදපු පොඩි පැල්පතක් සද්දන්ත හස්ති රාජෙක් ඇවිල්ලා හරි පහසුවෙන් සුණු විසුණු කරලා දානවා වගේ ලොකු ජවයක් අරගෙන මේ සංසාරය ඉවර කරන්න මාර පරාජය කරන්න මහන්සි වෙන්න කියලා. පින්වත්නි සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රය දීර්ඝ වශයෙන් ඔබට පැහැදිලි කරන්න මම අද වේලාව ගන්නෙ නැහැ. හැබැයි මේ ගාථාවට සම්බන්ධ වෙනත් තැනකින් අද ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නේ. ඔය අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළාටත් බොහෝ කාලයකට පස්සේ වෙච්ච සිද්ධියක් මේ. දඩයක් කරුවෙක් හිටියා මිලක්ක කියලා. මිලක්ක නම. මේ මිලක්ක වනාන්තරයේ උගුල් අටවල සත්තු දඩයන් කරනවා. එක දවසක් මෙයා යනවා අටවප උගුල් වලට සත්තු අහුවෙලාද බලන්න. ඒ යනකොට වාසනාවට එක සත්ෙක්වත් අහුවෙලා නැහැ. උට හරි කේන්තියක් ගියා වේදනාවක් ඇති වුණා තරහක් ඇති වුණා හිස්සතින් ගෙදර යන්න වෙන නිසා ඒ කේන්තියෙන් ආවේගෙන් ඔහු ආපහු එනකොට අනේ දකින්නවා පුංචි මුව පැටියෙකුට කිරි දෙන මුව දෙනක් මේ පාපතර මිනිස්සයා කොච්චර ക്രൂරයිද කියනවනම් හිස් සතින් ගෙදර යන්න බැරි නිසා අර කිරි දෙන අම්මව මරන්න තීරණය කරනවා. දුනුදී ඇදගෙන ඒ කිරි දෙන මුවදෙනට විදින්න හදනකොට මුවදෙනට ඒක තේරිලා ඈ පැනලා දුවනවා. පැටියා ඉතුරු වෙනවා. මේ ළඟදි මම දැක්කා වීඩියෝ පටයක් මුවදෙනක් පැටියෙක් බිහි කරනවා පැටියා බාගෙට එළියට ඇවිල්ලා තියෙන්නේ කොටියෙක් පන්නගෙන එන මුවදෙනගේ පස්සේ මුවදෙන ඉක්මනින් අර පැටියා බිහි කරලා දුවනවා ඒ තමයි ඉතින් ලෝකේ හැටි කොටියට ඉතුරුනේ මේ දැන් බිහි වෙච්ච මුව පැටියා කොටියා මොකද දන්නවද කළේ මේක ඔය තිරිසන් සතුන්ගේ වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක දර්ශනයක්. අර තරුණු කොටියක් කලේ මොකද්ද අර පුංචි මුව පැටියට? බඩගින්න හිටපු කොටිය අර මුව පැටියව මරාගෙන කෑවේ නෑ. එවෙලේ බිහි වෙච්ච මුව පැටියව ලෙව කාලා පිරිසිදු කරලා එහෙට මෙහෙට පෙරලලා නැගිට්ටවලා තියලා කොටිය පාඩුවේ යන්න ගියා. ඒ කොටියා. අර මිලක්ක මොකද කළේ දන්නවද? අනේ අර පුංචි පැටියව මරලා ඒ කැලේම පුච්චගෙන කෑවා. තරහට, තේන පෞකාරකමට. හැබැයි මේ කතාවේ සඳහන් වෙනවා ඒ කාලා ඉවර වෙනකොටම ඔහුට මහා පසුතැවීමක් ඇති වුණා කියලා. දරා ගන්න බැරි වේදනාවක් ඇති වුණා. Tamanට Tamanව අපිරිය වෙන්න පටන් ගත්තා. මොන තරම් පව්කාර වැඩක්ද මම මේ කළේ. කේන්තියෙන් ඉන්නකොට තීරණ ගන්න එපා කියලා දැනුම් තේරුම් තියෙන මිනිස්සු කියලා තේනවා. මේ මිලක්ක කේන්තියෙන් හිටපු වෙලාවේ ඔහුගේ කේන්තිය පිට කරගන්න තමයි මුවපැටියා මැරුවේ. මරාගෙන කෑවේ. හැබැයි මේ මොහොතේ ඉඳලා ඔහු පසුතැවෙන්න පටන් ගත්තා. ඔහුට ඇතිවෙච්ච අප්‍රමාණ පසුතැවීම ඔහු කැලයට වෙලා අඬන්න පටන් ගත්තා. තරුණ දරුවෝ මේ කතාව අහගෙන ඇති. ගෙදර ඉඳලා. හිතට ආවේග එනකොට දෙපාරක් නොහිත අපරාධ කරනවා. අපිට පහුගිය කාලේ එහෙම ප්‍රවෘත්ති ඕන තරම් අහන්න ලැබුණා. ආවේග නිසා තව කෙනෙක්ව මරා දාපු ප්‍රවෘත්ති, ආවේග නිසා තමන් තමන්වම මරාගත්ත ප්‍රවෘත්ති ඉතා ජනප්‍රිය වෙලා සමාජ මාධ්‍ය තුල පැතිරිලා ගියා ඔබ දකින්නේ නැති. ඉවසුවනම් අද උන්ට පසුතැවීම නැහැ. තමන් තමන්ව මරාගත්ත අය දුගතියක ඉඳලා පසුතැවෙනවා ඇති. ආවේග නිසා. තව කෙනෙක්ව මරා දාපුවා හිරගෙදරක ඉඳලා පසුතැවෙනවා ඇති. අපරාධ කරපු කිසි කෙනෙක් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. බන්ධනාගාරවල ඉන්න රැඳවියෝ එක්ක මම කතා කරලා තියෙනවා. අඬනවා, පසුතැවෙනවා. එකෙක් මරපු මට තව එකෙක් මරණ එක මහ දෙයක් නෙමෙයි වගේ කතා චිත්‍රපටිවල කියන්නේ. ටෙලිනාට්‍යවල කියන්නේ. ඇත්තටම අපරාධ කරපු මිනිස්සු එහෙම කියන්නේ පසුතැවෙනවා. අපේ රටේ නිර්මාණකරුවෝ ගීත රූප රචනාකරුවෝ ඒවා ඉතා සාමාන්‍ය දේවල් බවට පත් කළා. මරණ එක, මැරෙන එක, සීද විනාශා ගන්න එක සාමාන්‍ය දේවල් කළා. හැබැයි ඒව පෙන්නන තරම් අපි දකින තරම් අහන තරම් සරල නෑ විඳවන්න ගත්තාම පුංචි මුව පැටිය මරාපු අර දරුණු මිලක්ක දඩයක් කරවා විඳවන්න පටන් ගත්තා විතරක් නෙමෙයි ඔහුට ඒ මොහොතේම ditta ධම්ම වේදනීයම කර්මයේ පටිසන්දෙන්න පටන් ගත්තා මොකද උනේ ලොකු පිපාසයක් ඇති වුණා දැන් දුකට අමතරව පිපාසයක් තියෙනවා හැමතැනම හොයනවා වතුර ටිකක් ඇලක් දොලක් පොකුණක් මුකුත් නෑ මේ කැලේ. වතුර පිපාසයේ දැඩි නිසා ඇවිදගෙන යනකොට දකින ආරාමයක්. වනාන්තරයේ අරන්නේ සේනසනයක්. පෙනුමේ හැටියට 10 15 නමක් වැඩ ඉන්නව ඇති කියලා මිලකට හිතෙනවා. ස්වාමින් වහන්සේලා බැහැ දකින්න නැතුව කෙලීම දානශාලාවට ගිහිල්ලා බලනවා වතුර ටිකක් බොන්න. එතන තිබිච්ච කලගෙඩිවල වතුර ඉවර වෙලා. මිලක්ක දරුණු මිනිස්සයානේ කෑ ගහලා බයින්න පටන් ගත්තා. 10 15 දෙනෙක් ඉන්නවා හදිසියට බොන්න වතුර ටිකක් නැහැ මෙව්වත් පන්සල්ද කියලා බයින්න පටන් ගත්තා. බනිනකොට නායක ස්වාමීන් වහන්සේට ඇහුණා මේ මිලක්කගේ ගෝරනාඩුව. උන්වහන්සේට කියන්නේ චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ කියලා මතක තියාගන්නකෝ. චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ ඇවිදින්න අහන මොකද මේ මහත්තයා කෑ ගහන්නේ. නෑ ස්වාමීන් වහන්සේ බලන්නකෝ මේ වතුර ටිකක් බොණ්ඩාවේ මේව පන්සල්ද මේ වතුර ටිකක් නෑ මට පුදුම පිපාසයක් තියෙනවා ආ වතුර දෙන්නම් කියලා උන්වහන්සේ කලගෙඩියක් ගෙනල්ලා මිලක්කට කියන ඔතනින් ওই නෑඹිලියක් ගන්නකෝ දැන් මිලක්ක නෑඹිලිය මෙහෙම අල්ලගෙන ඉන්නවා නෑඹිලිය පිරෙන්න වතුර දැම්මා ඒක ඔක්කොම බිව්වා ආයෙ දැම්මා කලේ ඉවර වෙනකන් දැම්ම ওই විදියට පන්සලේ තිබ්බ ඔක්කොම වතුර ටික පෙව්වා නායක ස්වාමීන් වහන්සේ අහනවා අපේ චුල්ලපිණ්ඩපාතික මහරහතන් වහන්සේ අහනවා මේ සාමාන්‍ය මිනිස්සෙකුට ඔච්චර වතුර බොන්න බෑනේ. ඒකනේ ස්වාමීනි කියන්නේ. මට පුදුම පිපාසයක් තියෙනවා. උන්වහන්සේ මොහොතෙම බැලුවා මෙච්චර පිපාසයක් මොකද? මේ ටිකකට කලින් හෝරාවකට කලින් කරපු පව් පළ දෙන්න පටන් අරන්. උන්වහන්සේ ඒක කිව්වා. ඔය කරපු පව් පළ දෙන්න පටන් ගන්න තියෙන්නේ. ඔබට දැන් නම් ගැලවීමක් නැහැ කියලා. අඬා අඬා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දරුවන්ට බිරිඳටයි කතා කරලා කියනවා මම දැන් යනවා ආයෙ මං එන හොයන්න එපා. තමන්ගේ දුනුයි තලසේරම කඩලා දාලා මිලක් ආපහු අනන්තරේ පැත්තට ගියා. අම්මට සැක හිතුණා. අම්මා කියනවා වෙනදා යක්ෂයෙක් වගේ ගෙදර ඇවිල්ලා මේ ගෝරනාඩු කරන්නේ ඔයාලගේ තාත්තා අදාරි අමුතුයි. ගින් එන්නම් කිව්වට මට ඒක එච්චරම හිතට ඇල්ලුවේ නෑ පුතේ ගිහින් බලන්න කියලා. මේගොල්ලෝ යනකොට මිලක් ආපහු ගිහිල්ලා ආරාමෙට නායක ස්වාමීන් වහන්සේ හමු වෙලා අපේ චුල්ලපින්ඩපාතික මහරහතන් වහන්සේ හමු වෙලා කියනවා ස්වාමීනි මට පිපාසයි. ඒක මේ වතුර බීලා සංසිඳවන්න පුළුවන් එකක් නෙමෙයි. මට බයයි දැන් සංසාරයට මුණ දෙන්න මාව පැවිදි කරන්න. උන්වහන්සේ බොහෝ දේවල් හොයලා බලලා මේ මිලක්කව පැවිදි කරන්න තීරණය කළා. ශාසනී කියලා කියන්නේ අසරණ වෙච්ච අයට සංසාරේ වැරදිච්ච අයට උනත් පිහිට වෙන තැනක් නේ. උන්වහන්සේ මේ පෞකාරයා වුණත් මෙයාට පැවිදි බව දෙන්න තීරණය කළා. ඔහු හරි වැරද්ද තේරුම් අරගෙන අවිලා තින ඔහු පැවිදි කළා. ඔහු දැන් ඊ타ම උවමනාවෙන් ධර්මය අධ්‍යයනය කරනවා. කොච්චර උවමනාවෙන් ඔහු ධර්මයේ නියැලෙනවද කියනවා නම් අර සක්මන් භාවනාවේ යෙදෙනකොට පිදුරු මිටියක් ඔළුවේ තියාගෙන තමයි මේ සක්මන් භාවනාවේ යෙදෙන්නේ පොඩි පිදුරු මිටියක් තෙමලා ඔළුවේ තියාගන්නවා දරණුවක් වගේ හදලා ඒ මොකද ඒ තෙතමනයට සීතලට කම්මැලිකම නිදිමත ගතිය යන්න මේ වැද්දෙක්නේ තින් මහාන කලේ අනිත් අයගේ තියෙන පිළිවෙල විධිමත් බව නැහැ එයාට තීරණ විදිහට යා මහන්සි වෙනවා මේ මිලක්ක මෙහෙම දැන් මිලක්ක ස්වාමින්වහන්සේනේ ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ නමේ කැලලකුත් දැම්මා. නායක ස්වාමීන් වහන්සේ චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ. ඒ නිසා දැන් මේ අලුත් ගෝලයට නම දැම්මා මිලක්ක තිස්ස ස්වාමීන් වහන්සේ. දැන් මිලක්ක තිස්ස හාමුදුරුව බවුන් වඩනවා මෙහෙම. පුංචි හාමුදුරු කෙනෙක් ගාතාවක් පාඩම් කරනවා. මේ ගාතාව තමයි අර අපි කියපු ගාතාව. ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියන ගාථාව ඇහුනට පස්සේ මේ මිලක්කට ලොකු බරක් දැනුණා. ඇත්තමයි මේකනම් මේ සරලව ගන්න ඕන දෙයක් නෙමේ. ඊටාම වීරයක් අරගෙන මම මේ ශාසනය තුල ප්‍රතිඵලයක් මේ භවයේම ලබා ගන්නවා කියලා මහන්සි වුණා. කාලය හොම ගෙවිලා ගියා මේ මිලක්ක තිස්ස හාමුදුරුවෝ යම් මාර්ගඵලයක් ලබා ගත්තා වගේ අනිත් අයට තේරුණා. හැබැයි කවුරුත් දන්නේ නැහැ ලොකුටේ ගැන. උන්වහන්සේ දැන් අසනීපයි. එකතෙන් වෙලා. ස්වාමීන් වහන්සේලා වැඩමවල කියන ඔබ වහන්සේ ගිහි කාලේ ගොඩක් පව් කළානේ. ඒ ගැන පසුතැවෙනවද? ඒ ගැන දැන් පසුතැවෙන්න එපා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව කියවලා බලන්න. උන්වහන්සේත් ආර්ය මාර්ගයට ආවට පස්සේ සිහිනෙන්වත් වැරදි කළේ නැහැ. ඔබ වහන්සේත් ඒ වගේ. තාම හොඳට සීලවන්ත ජීවිතයක් ගත කළා. ඒ ගැන හිතලා සැනසීමෙන් අවසන් හුස්ම හෙලන්න. මොකද පව් කරපුවා ගැන පසුතැවුණොත් එහෙම ඔබ වහන්සේට නරක සසරකට මුහුණ දෙන්න වෙයි කියලා අවවාද කළා. දන්නවද? එතකොට මේ මිලක්ක ස්වාමීන් වහන්සේ බොහෝම නිහතමානීව කියන අනේ ස්වාමින් වහන්සේ අවවාද කළාට බොහෝම පිං. හැබැයි මගේ ජීවිත කතාවේ හැරවුම් ලක්ෂයක් තිබ්බා. ඒ මොකද්ද? අර අසවල් පුංචි හාමුදුරුවෝ ආරභත නික්කමත ගාතාව සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රයේ සඳහන් මේ පුදුමාකාර විශ්මිත ගාතාව පාඩම් කරනවා අහගෙන ඉඳලා මම හිතට වීරිය ගත්තා ස්වාමීන් වහන්සේ. මං එදා ඉඳලා අනිත් සියලු දේවල් අමතක කරලා මහන්සි වුණා ස්වාමීන් වහන්සේ. මම මේ ලෙඩ ඇඳට වැටිලා හිටියට මම අනාගාමී ඵලයටපත් වෙලා ඉන්නේ කියලා. අර ස්වාමීන් වහන්සේලා ඉස්සරහා කිව්වා. අර පවෙන් පවටම අඳුරෙන් අඳුරටම ගිහිල්ලා සසරේ අනාථ වෙන්න තිබ්බ ජීවිතයක්. වෙනස් වුණ තැන මේ ගාතාව. ලොකු බලයක් තියෙන ගාතාවක්. පුංචි හාමුදුරුවන්ට උදේ හවස ওই ගාතාව මතක් කරවන්නේ ඒ නිසා. පින්වත්නි, අන්න එහෙම වීරය කරන්න ඕනේ කාලෙක තමයි අපි මේ ඉන්නේ බෝසත් පින්වත්නි. ඔබ මේ ලබලා තියෙන්නේ අන්න එහෙම දැඩි වීරයකින් වැඩ කරන්න ඕනේ කාලයක. ඒ නිසා මේ පණිවිඩය බෞද්ධ ආරූප වහිනිය ඔස්සේ ලෝකෙම අද බණහන හැමෝටම ගොඩක් වැදගත්. පින්වත්නි අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණයෙන් වැඩි කල් යන්න කලින් උන්වහන්සේගේම ශාසනයේ පැවිදි වෙච්ච අකෘතඥ භික්ෂුවක් කියනවා කම්පා වෙන්න එපා ශෝක වෙන්න එපා. ඒ මහා ශ්‍රමණීන් වහන්සේ පිරිනවම් පෑවට දුක් වෙන්න එපා. අපි ඉතින් මහා ශ්‍රමණීන් වහන්සේගේ නිදහස් දැන්. දැන් අපිට ඕන විදියට වැඩ කරන්න පුළුවන්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුහාමුදුරුව නැතිතන ශාසනයේ භාරධාරී උත්තම සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේක බරට ගත්තා. පින්වත්නි දැනුත් ශාසනයේ තනින් තන තනින් තන ඕම කතා කියනකොට දැන් අපේ ශාසනයේ භාරදාරී උත්තමයින් වහන්සේලා හිතනවා නම් ඔය එක්කෙනෙක් දෙන්නෙක් කිව්වට බුද්ධ ශාසනය හොලවන්න බෑ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නම් ඇයි එදා ඒක එච්චර බරට ගත්තේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිණිරවාණයෙන් දින 90ක් යද්දී මාස 3ක් යද්දී ධර්ම සංගායනාවක් ඇඳවනවා ධර්මයේ සංගායනා කරන්න අවශ්‍යතාවක් නැහෙනේ පරිණිරවාණින් මාස තුනක් ඇතුළත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උණුසුම තියෙන වෙලාවේ ඒත් තුන්කල් දකින උත්මේක් විදියට ආකාශප මහරහතන් වහන්සේ ධර්ම සංගායනාවක් ඇඳෙව්වා. ඒව නොසලකා හරින්න හොඳ නෑ. දෙවෙනි ධර්ම සංගායනාවත් පැවැත්වුණා. ඉන් කලකට පස්සේ මෙන්න මේක ඊට වැඩගත් තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්ුණේ ධර්මාශෝක මහරජුරෝ ඉන්න කාලේ. ධර්මාශෝක මහරජුරෝ වෙනස් වෙච්ච තැන බෝසත් වෙන්වත් ඔබ දන්නවනේ. නීග්‍රෝධ පුංචි හාමුදුරුවන්ගේ බනහලා නේද? පුංචි හාමුදුරුව තමයි අර ඡණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කළේ. ඉතින් වෙනස් වෙච්ච ධර්මාශෝක මහරජුරුවෝ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන දායක මහත්ෙක් වුණා ඒ කාලේ. ඉතින් 84000ක් ධර්මස්කන්ධේ නාමයට 84000ක් පන්සල් හැදුවා. සියලුම ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් සලකන්නට පටන් ගත්ත රාජ්‍ය අනුග්‍රහය ලැබලා දුන්නා. භික්ෂුන් වහන්සේලාට මේ රාජ්‍ය අනුග්‍රහයෙන් සැලකිලි ලැබෙනකොට විහෙර විහාර රාජ්‍ය අනුග්‍රහය නිදි වෙනකොට ඔන්න තනින් තන තනින් තන පටු අරමුණු ලාභ අපේක්ෂාවෙන් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තීර්ථකයෝ සිවුරු පොරව ගන්න පටන් ගත්තා. මේ ඇත්ත භික්ෂූන් වහන්සේලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සිට පැවතින චීවර પરම්පරාවට පිටින් හොරු ආව මේ ශාසනයේත හොරෙන් සිවුරු පොරවගෙන. ආන් එහෙම ආපුවාම එහෙම අයට මොකද්ද කියන නම පින්වත්නි සමහර ප්‍රවෘත්ති දකිනකොට සමහර කතා අහනකොට දැනුත් එහෙමය නැතුවම නෙවෙයි කියලා තේරෙනවා. හොරෙන් සිවුරු පොරවගෙන හොර වැඩ කරන්න මේකට ඇවිල්ලා හැංගිච්ච හොරු. ඒගොල්ලෝ හඳුන්වන්න යොදන වචනේ දැනට නම් හුඟක් අය කියන්නේ චීවරධාරීන් කියලා. ඒක වැරදි. ඒක වැරදි. දැන් උපාධිධාරීන් කියන්නේ කවුද? උපාධිධාරීන් කියන්නේ උපාදි තියන අයනේ නේ උපාදියක් දරන කෙනානේ චීවරධාරීන් කියන්නේ චීවරයක් දරාගෙන ඉන්න අය ඉතින් ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේගේ සිට නේද මේ අද උදේ පැවිදි වෙන පුංචි ස්වාමින් වහන්සේ දක්වා චීවරනේ දරන්නේ ඒ වචනේ අර අපරාධකරුවන්ට යොදන්න තරම් සුදුසු නෑ. එහෙම අයට මොකද්ද යොදන වචනේ? ශ්‍රමණ වේශධාරීන්. ඔන්න මාධ්‍යවේදීන් ලියන අය, කියන අය, වැඩසටහන් නිෂ්පාදනය කරන අය, අදින් පස්සේ ලියන්න ඕන, කියන්න ඕන එහෙම සිවුරට මුවා වෙලා අපරාධ කරන කවුරු හරි ඉන්නවනම් සිවුරට මුවා වෙලා ව්‍යාපාර කරන කවුරු හරි ඉන්නවනම් මේ චීවරයට මුවා වෙලා තමන්ගේ පටු දේශපාලන එහෙම නැත්නම් ආර්ථික සමාජීය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඔවුන් භික්ෂූන් නෙවෙයි නම් එහෙමයිට කියන්නේ ශ්‍රමණ වේශධාරීන්. ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාවට හේතුව උනේ ධර්මාශෝක රජුරුවන්ගේ සැලකිල්ලෙහිඳ විශාල පිරිසක් ශ්‍රමණ වේශධාරීන් ශාසනයට ඇතුළත් වෙලා හිටපු එක. ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාව මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා ඇතුව ධර්මාශෝක මහරජුරුව පවත්වලා පොඩි ගාණක් නෙමෙයි 60000ක් හොරු අර ශ්‍රමණ වේශධාරීන් ශාසනයේ ඉඳලා හොයාගෙන සුදුරෙදි දීලා ගෙදර යවුවා. ශාසනය පිරිසුදු කරගත්තා. පින්වත්නි ඒවා ගොඩාක් දුරදිග හිතලා කරපු දේවල්. එයින් බොහෝ කාලයක් ගිහිල්ලා ආයෙත් ධර්ම සංගායනාවකට කාලය හරි කියලා තදටම දැනෙන යුගයක අපි ඉන්නේ. නමුත් ධර්මාශෝක මහරජුට වගේ විඥානයක් තියෙන පාලකයෝ සහ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ වගේ ශාසන දයාවෙන් තුන්කල් දකින උත්තමයෝ බිහි වෙන තුරු අපිට මේ ශාසනය පිළිබඳ අවධානමක් තියෙනවා. කවුරු හරි කියනවා නම් මේ තථාගත ශාසනය හොල්ලන්න බෑ කාටවත් කියලා. පින්වත්නි එහෙම හිතන්න එපා. අපි අහලා තියෙනවා මේ ශාසනය 5000ක් කල් පවතින්න කියලා. ඒ ගැන ත්‍රිපිටකේ කොහෙවත් නිශ්චිතව සඳහන් නැහැ. ඒ නිසා මට මෙතන ඔබට කියන්න බෑ මේ ශාසනය පවතින්නේ තව අවුරුදු 2440ක් විතර කියලා. හැබැයි පින්වත්නි මෙහෙම එකක් තියෙනවා. ඔය බුද්ධඝෝස හාමුදුරුවන්ගේ අටුවාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පරිණිරවාණයේ සිට පළවෙනි අවුරුදු 1000 ඇතුළත අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන ගුණයන්ගෙන් යුක්ත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බහුලව පහළ වෙනවා. පළවෙනි අවුරුදු 1000 ඇතුළත බහුලව පහළ වෙනවා. ඊට පස්සේ ඒ 1000 2000 අතර දෙවෙනි අවුරුදු 1000 ඇතුළත ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලා බහුලව පහළ වෙනවා. ඊළඟට වසර 2000 3000 අතර බහුලව අනාගාමී උතුමන් පහළ වෙනවා. 3000 4000 අතර සකෘදාගාමී උතුමන් බහුලව පහළ වෙනවා. 4000 5000 අතර බහුලව පහළ වෙන්නේ සෝහන් ඵලලාභී උතුමන් කියලා අටුවාවේ සඳහන් වෙනවා. හැබැයි වරදවා වටහා ගන්න එපා ඒ කාලවල මහරහතන් වහන්සේලා පහළ වෙන්න බෑ කියලා මෙතන කියලා නැහැ. අවුරුදු 4000ත් 5000ත් අතරත් මහරහතන් වහන්සේලා පහළ වෙන්න පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය සහිත උතුම් මනුස්ස ජීවිතයක් ලැබපු උත්මයෙකුට සුදුසුකම් තියෙනවා මහරහත් වෙන්න. හැබැයි බහුලව පහළ වෙන්නේ ඒ ඒ යුගවල මේ මේ උත්තමයින් වහන්සේලා කියලායි ඒ කියලා තියෙන්නේ. ඔන්න ඔය අවුරුදු 1000 1000 වෙන් කරලා හදලා තියෙන එකෙන් තමයි අදහස එන්න ඇත්තේ මේ ශාසනය අවුරුදු 5000ක් කල් පවතිනවා කියලා. හැබැයි මේ අහන්න මේ කතාව. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා මාස 3ක් යන්නත් කලින් බුදුහාමුදුරුවන්ගෙන් ගැලවිච්ච එක ලොකු දෙයක් කියලා හිතපු භික්ෂූන් බිහි වුණා නම් මේ ශාසනයට හානි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. පින්වත්නි හැම දෙයක්ම අනිත්‍ය ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා දවසක පිරිනුවන් පානවා කියලා බුදුහාමුදුරුව ඔබ දේශනා කළා. ලොව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨානයක් නිසානේ. උන්වහන්සේ අපිට අනුකම්පා පිණිස උන්වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ මුළු දිවියම අවුරුදු 80යි වැඩ හිටියේ. ඊට පෙර බුදවරු දීර්ඝ ආයුෂ තිබිච්චාය. අනාගතේ පහළ වෙන මිත්‍ර මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ වසර දහස් ගාණක් ආයුෂ තියෙන බුදුරජාණන් වහන්සේ නම අපේ ගෞතම බුදුහාමුදුරු සියවසකටත් අඩුවෙන් වැඩ හිටියේ. එනිසා උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ රැකවරණය උන්වහන්සේගේ බලය තව දුරටත් මේ ලෝකෙට ඕන නිසා තමයි උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිස්ථානය කළේ. එහෙම විසිරිච්ච ධාතුන් වහන්සේලා ලොව පුරා වැඩ ඉන්නවා. සතුටු වෙන්න කාරණාවක් කියන්නද ඔබට? මුළු ලෝකේ විතරක් නෙමෙයි විශ්වය පුරා ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ විශ්වය පුරා පැතිරෙනවා. ඒ බොහෝ තැන්වල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතරින් ඒ අතරින් වැඩිම ਸਰවඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ අපේ ලංකාවේ. මේක ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශය. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා මම විශ්වාස කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ ලංකාවේ කියලා මම විශ්වාස කරනවා. එහෙම කියන්නේ ඇයි දන්නවද? බුදුරජාණන් වහන්සේම දේශනා කළා බුදුවරු තුන් පාරක් පිරිනවන් පානවා. එක ක්ලේශ පරිණිරවාණය. බුදු වෙච්ච දවසේ කෙලෙසුන් සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් වෙච්ච මොහොතේ පළවෙනි පරිණිරවාණය ක්ලේශ පරිණිරවාණය. ඉන්පස්සේ ස්කන්ධ පරිණිරවාණය. උන්වහන්සේගේ භෞතික ශාරීරික අභාවය ස්කන්ධ පරිණිරවාණය සම්බුදු දිවියේ 80 වෙනි වර්ෂයේදී බුද්ධත්වයට පත්වීමෙන් පසුව 45 වෙනි වර්ෂයේදී සිද්ධ වුණා. දෙකයි. තව එකක් සිද්ධ වෙන්න තියෙනවා. ඒකට කියන්නේ ධාතු පරිනිර්වාණය. අබ ඇටයක අබ පියල්ලක් තරම් පුංචි ධාතුන් වහන්සේ නමක් හරි සර්වඥ ධාතුන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්නවා නම් එතෙක් බුදුහාමුදුරුව ඔබ සමගයි කියලා හිතන්ද කියලා අපි බුදුහාමුදුරුවම දේශනා කළා. අනේ පින්වත්නි ස්වර්ණමාලි මහා සෑයම විතරක් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සතර දළදා වහන්සේගෙන් තුන් නමක් අපේ ලංකාවේ වැඩ ඉන්නවා. තලාට ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, ග්‍රීව ධාතුන් වහන්සේ නේද? ඔය නුවර යටිහළගල රාජමහා විහාරය කියලා එකක් තියෙනවා. හොයලා බලන්න. යටිහෙළ කළ රාජමහා විහාරයේ තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු මිටි දෙකක්. එකක් දෙකක් නෙමෙයි දෙතුන් දහහක් කේශ ධාතුන් වහන්සේලා මිටි දෙකක් තියෙනවා. කියද්දි සන්තෝසයි. ඒ පැත්ත හැරිලා වැන්දත් පින්වත්නි මම මේ මහ පොළවට නිකන් නිකරුණේ කෙල ගහන්නේවත් නැහැ. මොකද දන්නවද? අපේ රටේ අපි නොදන්න අප්‍රකට චෛත්‍ය තුලත් තවම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උතුරු නැගෙනහිර පළාතේ උතුරු පළාතේ උතුරු මැද පළාතේ හඳුනා නොගත් පුරාවිද්‍යා ස්මාරක තියෙනවා. ඒවා තුල තවමත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි දන්නේ නෑ මේ මහ පොළවේ වැඳුම් පිදුම් නොලබන තැන්වල පවා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේක බුදුහාමුදුරුවන්ට පූජා කරපු භූමිය. අතීත රජදරුවන් කීප විටක්ම බුදුරජාණන් වහන්සේට පූජා කළේ බණට පිරිකර වශයෙන්ුත් මේ බිම ඒක මහියංගනේට වැඩම කරපු වෙලාවේ යක්ඛ ගෝත්‍රිකයන්ගේ සිට මෑත කාලයේ වෙනතුරු සිද්ධ වුණා මේක බුදුහාමුදුරුවන්ගේ දේශයේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු ඉඩමක අපි මේ වැටවල් ගහගෙන ඉන්නේ ඒකට කමක් නැහැ අපි අපේ ඊළඟ පරපුරටත් කියලා දෙන්න ඕනේ පුතේ මේක ලේසි රටක් නෙමෙයි වැඩිම ਸਰවඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් දරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේට වරින් වර වරින් වර වරින් වර බුද්ධ නාමයෙන් පූජා කළපු භූමියක් මේක. මේ වර්ග කිලෝමීටර 65610 කියලා කියන්නේ සමස්ත ගොඩවීමෙන් 0.0.0.2යි තරම් කුඩා භූමිය බුදුහාමුදුරුවන්ට වෙන් කරපු එක. අපි පය ගහලා ඉන්නේ ඒකේ. ඒකේ ඉන්න ඕන රටාවක් තියෙනවා. ඒකේ ඉන්න ඕනේ කලාවක් තියෙනවා. ආන් මේක ආදරණීය දෙමව්පියෝ අම්මා තාත්තා විදිහට සීආච්චි විදිහට දරු මොනුබුරන්ට කියලා දෙනවා නම් හොඳයි. මේක බුදුහාමුදුරන්ට පූජා කරපු රට නිසා ඒකේ ඉන්න ඕන විදිහක් තියෙනවා කියලා. එහෙම තීරුම් අරගෙන හිටියොත් මේ දේශේ අපේ දරුවන්ටත් තව බොහෝ පැවැත්මක් තියෙයි. ඉතින් පින්වත්නි මේ දිවයිනේ බුදුරජාණන් වහන්සේට පූජා කළ මේ දිවයිනෙත් ඔබ දන්නවද අපි ඔය ගිහිල්ලා වඳින අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑයත් විනාශ කරලා දාපු යුග තිබුණා මේ ගත වෙච්ච වසර 2000 ඇතුළත ස්වර්ණමාලී මහා සෑය අපි ඔය දනගහලා වඳින මළුවේ හාලා තල ඉහපු මුං ඉහපු රාජ්‍ය පාලන සමයන් තිබුණා. ආයෙත් ඒව ප්‍රතිසංස්කරණය කළා ගොඩ නැගුවට ඔබ බලන්න ස්වර්ණමාලි මහසෑයට මළුවට ගොඩ වෙන තැන පියගැට පෙළ ළඟ මීට පෙර ස්වර්ණමාලී සෑය තිබුණු තත්වයේ ලොකු ඡායාරූපයක් තියෙනවා වල් බිහි වෙලා විශාල ගස් හැදිලා ඔච්චර බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා අපිට ධර්මයේ දීලා ගියාට පස්සේ මේ රටෙත් බිහි වුණා ඒ මහසෑයටත් වඳින්නේ පුදන්නේ නැති කාලයක්. පින්වත්නි එලාර මහරජුරෝ අනුරාධපුරේ පාලනය කරන කාලේ කතාවක කියවෙනවා මහාවංශය තුල සඳහන් වෙනවා ඒ කාලේ පූජා නගරේ බෞද්ධයෝ නැති කාලයක් තිබ්බා. එලාරගේ පාලන සමය තුල මිනිස්සු ගිහිල්ලා ජයසිරි මහ බෝධි අර ශාකාව උඩ ඉඳගෙන ඕන්චිලි පදිනවලු. තූපාරාමයට ගාවට ගිහිල්ලා උදේට දත් මැදලා කෙල ගහනවා. මිත්‍යා දෘෂ්ටික ද්‍රවිඩයන්. එතන ගිහිල්ලා මල පහ කරනවා. මේක බලාගෙන ඉන්න බැරුව දෙමළ සෙනවියෙකුගේ පුත්‍රයෙක් රැට රැට අර ජයසිරි මහ බෝධියට තූපාරාමයට නිග්‍රහ කරන මිත්‍යා දෘෂ්ටිකින්ව මරන්න පටන් ගත්තා. පොළවේ ගහලා මරන්න පටන් ගත්තා. දෙවිවරු ඔය උඩමළු ආරක්ෂා කරන කළු දේවතා බණ්ඩාරාදී දෙවිවරු ඉන්නවනේ. ඔය කතාව කියනවා රැට රැට මේ ද්‍රවිඩ තරුණයා ගිහිල්ලා අර බෝධින් වහන්සේට මහා බෝධියට තූපාරාමයට නිග්‍රහ කරන මිනිස්සු පොළවේ ගහලා මරන්න පටන් ගත්තා. ඌ අසාමාන්‍ය කාය බලයක් තිබිච්ච කෙනෙක්. දෙවිවරු මොකද කරන්නේ? අර මරණ මලමිනි හංගනවා. හැමදාම බෝධියට නිග්‍රහ කරන උදේට දත් මැදලා කෙල ගහන්න යන්නේ මල පහ කරන්න යන්නේ මුත්‍රා කරන්න යන්නේ අර තූපාරාම මළුවට යන අය මරණව අතුරු දහන් වෙනවා පස්සේ ලාර රජුරෝ මේ ගැන හොයන්න පටන් ගත්තා වැඩේ අහුවේගෙන එනකොට මේ තරුණයා ගැමුණු කුමාරයාට එකතු වුණා ගැමුණු කුමාරයාගේ සේනාවට එකතු වුණා ඒ කතාව මම ඔබට කිව්වේ පින්වත්නි එහෙම දේවල් අච්චර අපි විශ්වාස කරන ඉතිහාසය තුල සිද්ධ වුණා නම් අපිට විශ්වාස නැති අනාගතය තුල මොනවා වෙන්න බැයිද පින්වත්නි ඒකයි මම ඔබට ඒක කිව්වේ ගෞතම නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා යම් දිනක පිරිනිවන් පානකොට ධාතු පරිණිරවාණය සිද්ධ වෙන දවසේ දෙවියන් බ්‍රහ්මයින් කෙල ලක්ෂ ගණනින් නැවිදින් තථාගත බුදුරජාණන් වහන්සේට කරන අවසාන වන්දනාව කරනකොට ඒකට මිනිස්සු එකතු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අවසාන වන්දනාවට ධාතු පරිනිර්වාණය දවසේ අත් එක්ක එකතු කරලා වඳින්න එක මිනිස්සෙක් නැහැ. ඒ ඇයි? එදාට බුද්ධ කියන නමවත් විශ්වාස කරන පිරිසක් මේ ලෝකේ නැතෝ යනවා. ඒ නිසා මම ඔබට කියන්නේ අනාගතයේතර සුන්දර නෑ පින්වත්නි. දැන් දැන් ඊටා භයානක අනාගතයක අඳුරු සෙවණලි පේනවා. තුන්වෙනි ධර්ම සංගායනාවට තුඩුදුන් සමාජ තත්වය දැනුත් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. හිතාමතා සාහසික ලෙස මේ ධර්මයේ විකෘති කරනවා. හිතාමතා සාහසික ලෙස බෞද්ධ ජනතාව මුලා කරනවා. පින්වත්නි හරීම පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාධ්‍ය ආගම දහම කරගෙන තියෙනවා. හරිම දරුණුයි මේවා කතා කරන එක. හැබැයි පින්වත්නි ඇත්ත ඒක. ධර්මාශෝක මහරජුට වගේ දැනුත් අපිට බුද්ධ ශාසනයට සැබවින් කරු කරන නායකයෝ පහළ වෙලා තියෙනවා කියලා යම් විශ්වාසයක් තියෙනවා. ඒ අයට මේවා ගැන සංවේදී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශාසනය රකින්න උත්තර භාරධාරී මහානායක ස්වාමීන් වහන්සේලා මේ ගැන සංවේදී වෙන්න ඕන මා ආයාචනා කරනවා. මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ දා ඒ ගත්ත බර ආයෙත් අපි ගන්න ඕනා ශාසනය සදාකාලික කරන්න බෑ ධර්මයේ සදාකාලික කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම තුලත් අනිත්‍යතාව ගැනයි කියලා තියෙන්නේ සියල්ල අනිත්‍යයි සාරවක්ෂ ධාතුන් වහන්සේලා දවසක අනිත්‍ය වෙලා යනවා අලුත් නැතුව දැවිලා අවසන් වෙනවා සදාතනික කරගන්න බෑ මේ කිසිවක් හැබැයි උවමනාව තියෙන මිනිස්සුන්ට නිර්වාණ අවබෝධය කරගන්නකම් අපි මේ ධර්මය රැකගන්න ඕනා ධර්මයේ රකින්න ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළා එක හොඳයි. හැබැයි ඒකෙන් ආරක්ෂා වෙන්නේ ওই print out එක විතරයි. ධර්මයේ පවතින නම් අපි අපේ අනාගත පරපුරට හරි ධර්මයේ දෙන්න ඕන. අපේ රටේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාගෙන් උපසම්පදාලාභී ස්වාමින් වහන්සේලා බොහොම ටික දෙනයි වැඩ ඉන්නේ. උන්වහන්සේලාගෙන් 67ක් විතර දැනට අවුරුදු 50 ඉක්මවලා පින්වත්නි. ස්වාමීන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු 75 84 වගේ තමයි මම දකින්නේ බොහෝ විට දැන් තීරණය වෙන්නේ එහෙම. ඒ මොකද? විෂම ආහාර රටා නිසා. ස්වාමීන් වහන්සේලා මාසෙකට ගෙවල් 60කින් දානේ වළඳනවනේ. උදේ 30යි දවල් 30යි ගෙවල් 60කින් දානේ වළඳනවා. එක එක රටා එක එක සම්ප්‍රදායන් ආහාර ඉතාම බලපෑමක් කරනවා මේ මිනිසුන්ගේ සෞඛ්‍යයට. ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙකුට බෝනවන රෝග හෘද ආබාධ දියවැඩි ආව හොයලා බලන්න. අනේ අපේ ස්වාමීන් වහන්සේලා ওই ප්‍රශ්න තියාගෙන ලෙඩ දුක් තියාගෙන මේ ශාසනය රකින්නවා. භයානකම දේ තමයි පින්වත්නි වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් 167කට වැඩිය අවුරුදු 50 ඉක්මවලා තවරුදු 25ක් ඇතුළත උන්වහන්සේලා අපවත් වෙයි බොහෝ දෙනා වහන්සේ. ඉන්පස්සේ බණ කියන්ට තරුණ ස්වාමීන් වහන්සේලා බොහෝම හිගයි බොහෝම හිගයි අලුතෙන් පැවිදි වෙන පුංචි හාමුදුරුවෝ උපසම්පදා වෙනකන් මේ චීවරේ දරාගෙන ඉන්න අවස්ථා බොහෝම හිගයි. අපි මේවා කතා කරන්න ඕන. මේවා වගකිය යුත්තන්ගේ ඇස් ඇරෙන්න ඕන. 2012 අවුරුද්දේ මාත් එක්කලා විශ්වවිද්‍යාලයට 127ක් පොඩි හාමුදුරුවෝ ආවා 2012 දන්නවද ඛේද වාචක කියන්නේ මේවා තමයි ඒ 127න් දැනට මේ ශාසනයේ 12 දෙනයි අනාගතේ භයානක යුගයක් ධර්මයේ දන්න ස්වාමින් වහන්සේලා හිග වෙනවා බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ මාර්ගය කියලා කියන්නේ ත්‍රිලක්ෂණය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය ඔය විදර්ශනා මාර්ගයේ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා හිග වෙනවා ධර්මයට ගරු කරන තෙරුවනට ගරු කරන පින්වතුන් හිග වෙනවා ඊළඟ පරපුර තුර කොයි තරම් ධර්ම ගෞරවය තියෙනවද තෙරුවන් සරණේ තියෙනවද කියලා ඔබ දන්නවා ඒ නිසා පින්වත්නි ඔබව සංවේදී කරන්න නෙමෙයි මම කිව්වේ මේ මොහොතේ වටිනාකම තේරුම් ගන්න ආයෙත් භවයක අපි උපදිනකොට බන කියන්න අය ඉඳීද අපිව පන්සල් එක්ක යන්න පුළුවන් දෙමව්පියෝ ළඟ අපි උපදීද කියලා විශ්වාස නැති නිසා මේ ලැබිච්ච වෙලාවේ පින්වත්නි ප්‍රතිඵලයක් ලබා ගන්න නිවන් දකින්න බැරි වුණොත් ඔබ මාර්ගඵලයකට යන්න උත්සාහ කරන්න මේ යුගය අනාගාමී උතුමන් බහුලව පහළ වෙන යුගයක් කියලා බුදුහාමුදුරුවම දේශනා කළා. අනාගාමී උතුමන් මරණින් මතු කෙලින්ම බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්නේ. ඔවුන් එහෙදිම ධර්ම අවබෝධය කරනවා බොහෝ දෙනා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු දෙවිවරු තවමත් දෙව්ලොව තුල ධර්ම සාකච්ඡා කරමින් නැති ප්‍රථම ධර්ම දේශනාවෙන් අපට වසර 2000 ගාණක් ගෙවුනට දෙව්ලොවට සමහර විට තව දින 1යි 2යි ගෙවිලා තියෙන්නේ. බ්‍රහ්ම ලෝකවල එක දවසක්වත් ගෙවිලා නැහැ. ඒ කියන්නේ ඔවුන් තවම ඒ බණ ගැන සාකච්ඡා කරනවා. ගියොත් බැරි වෙන එකක් නැහැ. හරි බණක් අහගන්න. අපේ පිනට වරින් වර පහළ වේවි උත්තම රේරුකාණේ චන්ද විමල නායක ස්වාමින් වහන්සේ වගේ ලස්සනට ධර්මයේ පැහැදිලි කරලා දීපු උත්තමයෝ අපවත් වෙච්ච අපේ දරණාගම කුසල ධම්මාවිදාන නායක ස්වාමින් වහන්සේ වගේ ලෝකේට ධර්මයේ බෙදපු උත්තමයෝ පහළ වේවි එතෙක් පින්වත්නි අපේ මට්ටමින් අපි උත්සාහ කරමු මේ ලැබිච්ච අවස්ථාවේ එළිය තියෙන වෙලාවේ ඉරපායපු වෙලාවේ පාර හොයාගන්න. බෝසත් පින්වතුන් අද ධර්ම දේශනාවෙන් වෙනදට වඩා තද බල ශක්තියක් හිතට අරගන්න පින්වත්නි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ධර්මය අවබෝධ කරගන්න වෙහසන එක ඒත් එක්ක ඔබේ තියෙන අනිත් සියලු යහපත් අරමුණු වලට යන්න ඔබට බාධාවකුත් නැහැ. ඉතින් ඔබට ඒ සඳහා ආශිර්වාද කරමින් අපි අද ධර්මදේශනාවේ නිමාවට හැරෙමු පින්වත්නි අද ධර්මදේශනාවෙන් අපි ලැබූ පින් ලෝකයේත් ශාසනයත් සුරකින දෙවියන්ට අනුමෝදන් වේවා මේ ශාසනය බොහෝ කල් දෙවියන් විසින් ආරක්ෂා කරත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මා විදාන නායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ උත්තම මහා සංඝරත්නයේට රට දැය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ට ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු පින්වත් ඔබේ නමින් සහ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාගේ නමින් මිය ගිය හැමට පින් වේවා අපි පින් දෙමු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ බෝසත් පින්වත්නි අද දවසේ ඔබට මේ ධර්ම දේශනාව දායාද කළේ දෙහිවල නැදිමාලේ පදිංචි අපේ පින්වත් හරින් තිරකරත්න මහත්මයා එවැගේම එම මැතිනිය දීපානි තිලකරත්න මැතිනිය ඒ වගේම ආදරණීය පින්වත් දරුවෝ තුන්දෙනා පවුලේ ඥාතීන් අසල්වැසියන් හිතවතුන් එකතු කරගෙන ඉතින් පින්වත්නි ඒ අය විසින් බලාපොරොත්තු වෙනවා අද ධර්ම දේශනාවෙන් ලබාගත් පින් මහිමේ ආශිර්වාදය දේශක ආනන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාදයක් ලෙසගෙන එන්නට ඒ වගේම ධර්මදේශනාව ශ්‍රවණය කරන්න ආපු පවුලේ හිතශිවන්තයින් සහ ලොව පුරා සිට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට ආශිර්වාද කරන්න හැම දිනාටම ඒ ධර්මදේශනාවේ ආශිර්වාදයෙන් යහපතක් වේවා පැතුම් සඵල වේවා ධර්මාබෝධය වේවායි ඔවුන් ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ හරින් තිරකරත්න මහත්මයා සහ මෙතනියගේ නමින් මිය පරලව ගියපු සියලුම ඥාතීන්ටත් නැවතත් අපි ඊටාම ගෞරවයෙන් පින් අනුමෝදන් කරනවා. ඔවුන් සියලු දෙනා මේ ධර්මාබෝධය පිණිස නිර්වාණ අවබෝධයෙන් සැනසීම පිණිස අපි දෙන පින් අනුමෝදන්ව සසරේ සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මුළු මහත් ලොව පුරා සිට දහම් පිපාසයෙන් ධර්ම අවබෝධය පිණිස ජීවිත අවබෝධය පිණිස ධර්ම ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙන පින්වත් හැමත අද දවසේ මේ පැයේ මෙම ධර්ම දේශනාව දායාද කළ පින්වත් පවුලේ අයට අපි සෙත්පතමු. හරින් තිලකරත්න මහත්මයාටත් දීපානි තිලකරත්න මහත්මියටත් ඊතා වාසනාවන්ත අනාගතයකට නිරෝගී දිගාසිරි සම්පත් ඇති දිවියකට අපි සෙත් පතනවා දරුව තුන් දෙනාගේ යහපත් අනාගතයකට සෙත් පතනවා පවුලේ සියලු දෙනාටම අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත වේවායි ආසංග රත්නයේ ලෙස සහ ධර්ම ශ්‍රවණය කර පින්වතුන් ලෙස අපි ආශිර්වාද කරනවා ඒ අයට සියලු යහපත උදා වේවායි කියලා අද දවසේ ධර්ම දේශනාව ඔබ වෙතගෙන ආ අතිපූජනීය අපගේ ගොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු මේ බෞද්ධයා මාධ්‍යජාලයේ දහම් මෙහෙවරෙහි නිරත වෙන සියලු දෙනාට අපි ආශිර්වාද කරමු උන්වහන්සේලා ඇතුළු මාධ්‍යජාලයේ සියලු දෙනා සුවපත් වේවා නිරෝගී වේවා කාය බල චිත්ත බල ලැබේවායි අපි සෙත් පතමු ධර්මදේශනාවේ ආශිර්වාදයෙන් රටවාසී ලෝවාසී සැමට සියලු යහපත උදා වේවා ලොව වෙලාගෙන ඇති වසංගතයෙන් මුළු ලෝකෙම නිදහස් වෙලා ආයෙත් නිදහසේ මිනිස්සුන්ට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් නිරෝගී අනාගතයකට අපි කලපින් ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමින් බෝසත් පින්වත්නි කොළඹ හත සම්බෝධි විහාරයේ සිට ඔබ වෙතගෙන එන බෞද්ධයා මාධ්‍ය ජාලයේ බෞද්ධයා රූපවාහිනියේ මෙම පැයට નિયમિત ධර්මදේශනාව අපි නිමා කරමු. පින්වත් ඔබ හැමට තිසරණ සරණ ලැබේවා.